මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මේතිරිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you.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 සත්තු බොච්චංගේසු හිත වික්‍රේ වික්ඛු අච්ඡන්තං වා අච්ඡත්තං ධම්ම විචය සම්බොච්චංගං අත්තිමේ ධම්ම විචය සම්බොච්චංගෝති පජානාති අනන්තං වා අච්ඡත්තං ධම්ම විචය සම්බොච්චංගං නත්තිමේ අච්ඡත්තං ධර්ම විචය සම්පොච්ඡං හෝති පජානාති යතාච උප්පන්නස්ස ධම්ම විචය සම්පොච්ඡං ගස්ස උප්පන්නං ධම්ම විචය සම්පොච්ඡං හෝති පජානාති යතාච උප්පන්නස්ස සම්පොච්ඡ ධම්ම විචය සම්පොච්ඡං ගස්ස භාවනාය පාරිභූයෝති සංජ පජානාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි ඊයේ පටන් ගත්ත සතිපට්ඨාන සූත්‍රයේ ධර්මානුපස්සනාවයි පොච්චංග පරෝයේ ඉතිරි කොටස මෙවැනි දේශනාව අවසන් බලාපොරොත්තු වෙන්නේ ඒ කියන්නේ අපි ඉතින් යාරත් ලක්පඨාන සූත්‍රය අනුව අපි පිළිසරා ධර්ම දේශනා විශේෂ අවස්ථා කියනවා අද විශේෂ දෙවෙනි ධර්ම දේශනාවයි අවස්ථාන බලාපොරොත්තු වෙන්නේ ඒ විශේෂ විශේෂ ධර්ම දේශනා දෙකටම ඉස්සරහින් තියාගත්තේ මේ මොච්චංග පර්වය මේ මොච්චංග සම්බන්ධයෙන් මොච්චංග කියලා කියන්නේ බෝධියට අංගයක් බෝධිපාක්ෂීය ධර්මයක්. ඒ ධර්ම කොටස් 17ක් තියෙන බව බොහෝ බෞද්ධයෝ දන්නා කාරණාවක්. සත්‍ය, ධම්ම විචය, පීති, සුඛ, අසත්‍ය, සමාධි, උපේක්ඛා. මේ හයදී මේ අත තියෙන්නේ එකින් එකට එකින් එකට තුරු දෙන ස්වරූපේ. ඉතිසල්ලාම වැදගත් වූ මුදලට විස්තර වශයෙන් දැනගත යුතු වූ සති සම්බොච්චංගේ තමයි අපි කතා කරන්න පටන් අරගන්නේ. මේ සති සම්බොච්චංගයෙන් ඇති කරගත්තා අපි යම් යම් උපමාන රාශියක් අටි උපමාන දිගේම ඉතුරු බොච්චංග ධර්ම ටික අද අපි ලැබිච්ච වෙලාව ඇටියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු අපි ඊයේ කරපු ධර්ම දේශනාවේ කෙටි සාරාංශයක් වශයෙන් එහෙම නැත්නම් මේ බොද්ධංග ධර්ම සම්බන්ධයෙන් කරන ලද දේශනාවේ සංක්ෂිප්ත කිරීමක් වශයෙන් බලනවා නම් ඒ ඉස්සල්ලාම අදත් ඉදිරිපත් කරගත්ත වාගේ සති සම්බොධ්‍යංගය ගැන සර්වඥාන්සේ තාමත්ම ඍජු ඒ වගේම ආරාධනා පූර්වක විවරණයක් තමයි කරන්නේ සංඛම්මා අච්ඡත්තං සතිකම් වොච්ඡංගං අත්ථේ සම්පත් අච්ඡත්තං සතිකම් වොච්ඡං වොච්ඡානාති ඒ සත්‍ය නැමැති බෝධි අංගය නැත්නම් නිවනට යොමු කිරීමේ මාර්ගයේ නිවන් දොරටුව තම සංඛාණී ඇත්තේ නම් තම සංඛාණී සතිය ඇති බව දැනගන්න. නැත්නම් අච්ඡත්තං සතිකම් වොච්ඡංගං අසංකම් මාගච්ඡ සම්පති සම්පෝච්ඡංග නත්ති මේ අච්ඡ සම්පති සම්පෝච්ඡං බෝධිම ඥාන. සමසන්දානයේ සත්‍ය නැත්තම් නැති බව දැනගන්න. මේක තමයි සාමර්ථ වැඩක් කොටසකින් අපි දිනුනත්තේ සත්‍ය නැති බව දැනගැනීම. ඒ සාමර්ථ වචන සත්‍ය සම්පෝච්ඡංගය. වැරදිලා කොහොමද වෙන්නේ? ඊට පස්සේ අනුපන්නස සති සම්පෝච්ඡංග උපාදෝ දිතං ප්‍රචාරණ යම් වෙලාවක අසත්‍යයෙන් ඉඳලා ඒ පුද්ගලයාට සත්‍ය පිළිගන්න. සත්‍ය ඇති වුණා. ආන්නේ එතකොට නැති වුණ තැනක ඉඳලා මයස්නම් සත්‍ය ඇති වුණා කිය. තම සංකාරයේ සත්‍ය ඇති වෙච්ච බව දැනගන්න. ඊට පස්සේ උපන්නස අධි සම්බොජ්ජං ගත භාවනා පාරිපූර්ණී හොති පංච පජාන. ඉපදුනා වූ පහළ වුණා වූ ඒ සත්‍ය දැන් ඉතින් භාවනාවෙන් ජීවුණටපත් වෙනවා අඛණ්ඩ සතියක් එහෙම නැත්නම් සුපතිච්ච සතියක් වඩපත් වෙනවා කියලා දැනගන්න. මේක තමයි අපි සති සම්බොධ්‍යමයේ කියලා පටන් ගන්න. අද ඒ වගේම සර්වඥාන්සේගේ ඒ සති සම්බොධ්‍යමයේ පිළිබඳව සතිපට්ඨානයේ දක්වන ඒ කාරණාවලට ආනාපාන සති සූත්‍රයේ දක්වන කොටස ඉදිරිපත් කරගත්තාම ඒකෙදි වෙනවා කියලා කියනවා ඒ සතිය දියුණු ප්‍රවුල් කර ගැනීමට අවශ්‍ය කරන්නා වූ අනෙකුත් ඒ අඩුම කැඩුම ධර්ම. ඒ කියන්නේ සතිය දියුණු කරන්න නම් ආනාපාන සති සූත්‍රයේ එක කාරණාවයි මතක් කර දෙන්නේ සති සම්බොච්චං ගච්ඡාණ්‍ය ධර්ම විසයේ යෝනිසෝ මනිකාරිකට සති සම්බොච්චංගේ සමසංතානියේ සාහව කර ගැනීම පිණිස සති සම්බොජ්ජන්ය එතන ඉස්තාවර කර ගැනීම පිණිස මේ යෝගාවචරය යෝනිසෝ මනසිකාරය පැවැත්වීම තමයි ඒ සතියට නැත්නම් අනුග්‍රහය කියලා දෙන්නක් කරන්නේ. ඒ වගේම තමයි එහිලා අයෝනිසෝ මනසිකාරය නැත්නම් අමනසිකාරය තමයි සතිය බාධා වෙන්න සතිය කැඩෙන්න හේතු වෙන්නේ. ඒක නිසා ඒකෙන් අපිට ගන්න පුළුවන් සතිය සඳහා ආසන්න කාරණා තමයි මෙහි කිරීම කියන්නේ. මේ සාමාන්‍ය විදිහේ මහන්සි භාවනා ක්‍රමයේ ඉතාමත්මවදාගේ යුක්තව මතක් කරලා දෙනවා. අරමුණක් භාවනාවට නැන්වයි කියලා කියන්නේ. අරමුණක් විපස්සනාවට නැන්වයි කියලා කියන්නේ අරමුණ මෙනෙහි කරයි කියන එක. යම් අරමුණක් අපිට මෙනෙහි කරගන්න බැරි වුණා නම් ඒ අරමුණ අපිට ගිලිහිලා ඒක භාවනාවට නැන්විලා නැහැ. එතකොට මේ මෙනෙහි කරගන්න බැරි අරමුණ විශේෂයි. දැනීමක් ලබන්න බැහැ. යමක් මෙහි කරන මෙනේ කරු දෙය දැනගන්න ඕන. මෙනේ නොකළා නම් ඒක අපින් ඉලිුණා දැනගන්න බෑ. ඒක නිසා මූල කර්මස්ථානයේ පිළිබඳ ගැඹුරක් ඉඳා බැලීමක් නිමග්න වීමක් අවශ්‍ය නම් මූල කර්මස්ථානයේ ආනාපානිය ගත කෙනා නම් ඇතුළේ වශයෙන් පිටින් වශයෙන් කෙනේද වාරි මෙනේ කළ යුතුයි. මෙනේ කිරීමේ තමයි ඒකේ අර්ථය. ඒකේ ගුණ ඒකේ ලක්ෂණ දැනගන්න පුළුවන්. මේ මානසිකාරය නැති වුණා නම් මානසිකාරයට වැටුණා නම් මේ හිතේ වෙලා පවතින්නේ හැපෙට දැනවද ආශ්වාස ප්‍රශ්වාසයේද හේතන සංඛාය පුරා විසිරලා ගින්නද සත්‍යයකද වේදනාවකද ඉදිමිත්තකද ඉදිමතකද ඇවිසිච්ච හිතකද කියලා අපිට වග කියන්න. ඒ නිසා එහෙම වෙන්නේ නොකර සමහර විටක අරමුණෙම හිත හිතෙනවා. නමුත් යම් වෙලාවක හිත භාවනා අරමුණෙන් පිළිගියොත් අන්නතරවලු මෙහි කිරීමේ යන්ත්‍රේ නැත්තම් අපිට ඒක නැවත සීපත් කර ගැනීමට වැරද්ද සිද්ධියල පිළියම් කර ගැනීම අවස්ථාවක් වෙනවා. ඒ නිසා මානසික කාර්යය මෙහි කිරීම සමානමික සලක්ෂණය සලකුණු කිරීම වගේ සඳහන් කරනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ දෙපදින් ගැන නොටික් කියන. නොටික් කියනවා නම් නොවිති. ඒ වගේම තමයි මෙහි කළා නම් ඒ මෙහි කරන දේ පිළිබඳව දැනීමක් අතකා ගැනීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා සතියේ ඉස්සලාම අරමුණයි හිතයි සම්මුඛී භාවයක් ඇති කරගන්න. මූලට මූල දාලා අල්ලලා දෙන ගැටියක් තියෙනවා. මේක සමත භාවනාවේදී හඳුන්වා දෙන විතක්කේ චෛතසිකයේ කෘත්‍යය. විතක්කේ කියන්නේ අරමුණට සිත නැංවීම. ඒ අරමුණත් එක්ක ඒ අරමුණු රාශි රාශි වශයෙන් ඉදිරි ලක්ෂණයක තියෙනවා. ඒ තියෙන අරමුණ වලින් අපේ විඥානේ ගත්තේ මේ අරමුණයි කියලා. ඒකත් අරමුණට හිත මූලට මූල දාලා සබා ගැනීමට නම් ඒ අරමුණ මෙනෙහි කරනවා. ඒක කියනවා මේ අරමුණට හිත නංවනවායි කියලා. ඒ නිසා සතිය අරමුණට හිත නැංවීමේ කෘත්‍ය කරනවා. ඊළඟට කියන මේ ධම්ම විචේ සම්පෝච්චය ගැන කතා කරනකොට කියන්නේ අඥාය කටි මේ අවිචේති ඒ දැනුමා වූ අරමුණ අතකාර පරිදකයි ධම්ම විජය කරන්නේ. විචක්ෂණ ඥානයෙන් කරන්නේ. විමසුම් නුවණින් කරන්නේ ඒකයි. ඒ නිසා අපි ඊයේ ගත්ත සති සම්මෝච්ඡංගය ඇති බව දැන ගැනීම නැති බව දැන ගැනීම නැති තැන හට ගන්නවා දැන ගැනීම සහ හටගත් ආවතන සාහෘ වීම දැන ගැනීම කියන එකයි සතිපට්ඨාන සූත්‍රයේ කියන්නේ. ආනාපානසති සූත්‍රයෙන් අපි ඒක සාධක සූත්‍රයක් වශයෙන් ගත්තාම ඒක කියලා දෙනවා අපට මේ ඇති වුණා වූ සති සම්බොච්චාංගය අවස්ථාව ගැනීම සඳහා දිනු බව ගැනීම සඳහා ආසන්න කාරණාව මානසික කාර්ය බව අමනසික කාර්ය ඒක නැතිනාශ වීම සඳහා හිත වෙන බව මේ කාරණා දෙකකින් අපි යනවා දැන් ධම්ම විචේ සම්බොච්චාංගය ධර්ම විජේ සම්පෝච්චක්කේ කියන්නේ ඒ ඉදිරිපත් වෙන අරමුණේ ප්‍රඥාවෙන් විමසා බලනවා අත්කාර බලනවා ඒක රසවත්කමයි කියන එක. ඒ කියන්නේ විචක්කය අරමුණ දෙක දැනීම කරනකොට ਵਿਚාරය අරමුණු රස බලනවා. ඒ නිසා විචක්ක විචාර දෙක අපි සාමාන්‍ය මේක සමත භාවනාවේදී ඥානංග වශයෙන් හඳුන්වලා තියෙනවා. විපස්සනාවේදී මේ සම්මා සති ඒ වගේම ධම්ම විචේ සම්පෝච්ඡංගේ වශයෙන් ගන්න පුළුවන්. ඒ නිසා අපිට යම් කිසි ආරමුණක් පිළිබඳව යම්ුරින් හදාගන්න ඕන නම් ආරමුණකට තව තව සමීපව බලන්න ඕන අපි සමීපස්ත වෙන්න ඕන ආසන්න උත්සන්න බලන්න ඕන මෙනෙහි කර මෙනෙහි කරන්න කරන්න කරන්න ඉස්සර දැක්කට වැඩි විවිධ ආකාර පැති වලින් විවිධ ආකාර සතරන් වලින් ආකාර වලින් අරමුණ නැවත නැවත දැකීම සිදු වෙනකොටයි මේ ධර්ම විචය දැන් ධර්මානුකූලව මේ විමසා බලන ගතිය විමසු නොවන කාරණේ ඒක නිසා මේ විතක්ක ਵਿਚාර කියන චෛතසික පිළිබඳව මූල ධර්ම මේ ධර්ම තියෙන කෙනෙකුට නම් මේ ਵਿਚාරයෙන් කරන සොයා බැලීම විමසා බැලීම අරමුණ කිදා දැකලා අත්කාල බලනතිය රස බලනතිය මේකේ තේරුම් ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් මේ විතක්ක ਵਿਚාර දෙක සම්බන්ධ කරගත්තම නම් අටුවාව පොත දිශාසන දෙකක් වෙනවා. ඒක මේකෙදි අපි පාවිච්චි කරනවා මේ කාරණාව හොඳට තව ඉතිරව තහවුරු තේරුම් ගන්න. කොහොමද විතක්කය කියලා කියන්නේ මනේ දේනුමකට බාහිරින් කැවිලා වාහනයක. විචාරය කියලා කියන්නේ ඒ දේනු මණ්ඩලයේ මත මම ඇවිදින්න ඇවිදින්න ඒක පරාග රැස් කරමින් ඒ මමර ඉන්නේ ඒ මලට පරාග රැස් කරන්නේ එතකොට විදක්කය කියලා කියන්නේ බවර මලට වහන වගේ වහන්නේ කොහෙද අර පරාග මණ්ඩලේ මැද තියෙන පරාග රාමයේ ඒ පැත්තේ හැම වෙලකම ඇවිදින්න ඒක පැණි ටික උරා ගන්න අතර අර තමන්ගේ පස්සේ පස්සේ තියෙන ගාර්ධ්‍යකේ පරාග නැකන් කියන එකට පුළුවන් තරම් අර පරාගයට සුකර ගන්න. ඊට පස්සේ තව බලකට යනවායි මනස වැසීම ටිකක් ඒ වගේ නම් ਵਿਚාරය මේ මලමට ඇවිදින්නේ රෝපණය කරන්න නැති. සමනි දර්ශනය කියනවා විචක්කය කියන කැරේ ගාන්ධාරයකට ඉදියෙන් ගාන එක විචාරය කියලා කියන්නේ ඒ ගාන්ධාරයේ සුකෘතු නින්නාදය බොහෝ වෙලා කරතියි. එක දෙයක් අහනකොට ඒක නාදමින් නාද කරනවා. ලෝකාර දෙනවා. කම්පන චංචල දෙනවා. ඒ කම්පනේ ඒ ගාන්ධාරයට ආවේනික කම්පනයක්. කාල වාරයකට චංචල කම්පන නාද රාහයි පාගන. අනිත් වගේ තමයි වරක් අපි හිත අරමුණට දැන්වා නම් අරමුණ කියලා ගන්න මෙතන පින් ඇතුල් වෙනවා. ඇතුල් වීමට හිත නැන්වා නම් මේ ඇතුල් වීම තුළ තියෙන වාගේ සීතලය ඒ ඇතුළේමට බොහෝ වෙලා වැටුණාය. ඒ ඇතුළේම කියන්නේ ඇතිවීමක් ආදි වශයෙන් ඒ අරමුණ රසය. විජීම කරන්නේ විචාරය. අරමුණට හිත නැංවීම කරන්නේ විතක්කය. මේ නැංවීමට ධෛර්යයක් වශයෙන් තමයි මෙනෙහි කිරීම කරන්නේ. ඇතුළේ හොට ඇතුළේනවා කියලා මෙනෙහි කරනවා. එතකොට අපි දන්නවා මේ හිත දැන් ආශ්‍රය කරන්නේ පිටවීමේ පැත්ත නෙවෙයි කය අනිකුත් වේදනා නෙවෙයි, ශබ්ද නෙවෙයි, හිතවිලි නෙවෙයි, ඇතුළේ. එතකොට ඇතුළේම රස බලන්න පුළුවන් ගැටයක් තියෙනවා. මොකද අපි දන්නවා දැන් මේ ඉන දැනීම අත්දැකීම ඇතුළේමයි සම්බන්ධ වෙන්නේ. තව මොහොතකින් ඇතුළේ කරන පිටවීමට එනකොට අපි පිට වෙනවා කියලා මෙනේ කරනවා. මෙනේ කරපුවාම පිටවීමට අදාළ රස බලනවා. ආනෝමිජිත මේ ධර්ම විචය මාර්ගයේ ප්‍රඥාවෙන් ඉදිරිපත් කරගත් ආරමුණ හොඳට රස බැලීම කරනවා. අන්නේ රස බැලීම කිරීමට අදාළ වෙන්නා වූ ආකාරයට යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීමෙන් තමයි ධම්ම විචය කියන සම්පෝඥය තාවුවේ. මේ තාවුවීම සඳහා ප්‍රායෝගිකව කියන්නේ එකම ආරමුණට නැවත නැවත හිත නැංගුවොත් තමයි ඉස්සරහට සතිය දෙවෙනි චිත්තක්ෂණයට පැටලෙයි. දෙවෙනි එකත් සතිය තුන්වෙනි චිත්තක්ෂණයට පැටලෙයි. ඒ වගේම මුල් මුල් සමාධිය ඊගාවේතාව සමාධියට යන්න නම් එකම අරමුණට හිත නැංගීම කරන්න. එතකොට තමයි අපිට අරමුණු වෙනස් වෙමින් යන වෙලාවෙදී ඇතිවෙනා වූ සංකීර්ණභාවයකින් තොරව එකම අරමුණ නැවත නැවත බලන්න පුළුවන් ගැටයක් කියලා. ඒ සත්‍ය දුන්නොත් විතරයි ඒ අරමුණේ 11 ආකාරයම අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ යෝනිසෝ මනසිකාරය කියන වචනය මේ සති සම්බොච්චා කියන කතා කරනකොට මතක් කරා. අනාගත සති සූත්‍රය කියනවා කියලා. මේ ධර්ම විචේලකණය අනකොට විශේෂාර්ථයක් තියෙනවා. ඒ මොකද්ද? අපි දැන් දන්නවා බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ ආහාර භාවනා කරලා කමනා සුද්ධ කරලා ඇතුළේ වෙනකොට ඇතුළේ ප්‍රතිලේඛ අපි ඒකට කියනවා සතිය පිළිගැනීම නැත්නම් විතක්කයට ඇතිකය ආරවණට ඉතනම එතකොට විචාරයේ වකිතිය ඇතුළේ විරාම සීතලුන් සුඛයි දීර්ඝව කෙටි බව ආදි වශයෙන් විදිය ඒ විදිහෙන් ඒකාව චිත්තක්ෂණේ අපිට මේක චිත්තක්ෂණේ ඒකාව වාරයේ ආයෙ පින්වීම මේ සමාවෙන්න ඇතුළේ මේනකොටම චිත්ත අර අනුමානයට වඩා එළඹ ගතියක් තියෙනවා. ලෑස්ති ගතියක් තියෙනවා. එතකොට ඇතුල් වීම එන්නත් උත්සම හිතට මේ බලන්නේ නැතුව එතනම වැඩ ගන්න ගතියක්. එතනම කිඳාරයි වෙන ගතියක්. එතනම සමීපස්ත වෙන ගතියක් එනවා. ඊගාවටනේ ඉතිරි වේදනා කාර්ය බාධා නැතුව නැවතත් ආයතන සුලිමක් බලන්න පුළුවන්. අර්ථ තරයිමකට අරමුණ මතුවෙනවා හා සමගම දැකගැනීමේ ශක්තිය වැඩි වෙනවා. මේක මේ විදිහට බොහෝ මේ අරමුණ ඉඳ ඉඳ ඉඳ අරමුණේ මෙතුවක් කල නොදැක්ක හට ගන්නා පැත්ත. මුල සිව් පැත්ත තුනී පැත්ත වේද පටන් ගන්නවා. ආන වේද වේද වේද වේද යෝගාවචරය අරමුණ සමග සමානකකිත සම්බන්ධයක් ඇති වෙනවා. ඒක හරියට ඔය කලකට පයින් වෙලාවේදී කවදාකවත් පුරාණ එළියට පැනලා තියෙන සුවල්ල ගන්නවා වගේ අරමුණ එනකොටම ඒක නිෂ්මාන වෙන්නේ ඉත නොතබ අමාවකට ඉත නොතබ අප්‍රමාණීව සූදානම් සමීපයේ අරමුණට බැසගත්තොත් පමණයි අරමුණේ ධම්ම විචය වශයෙන් ගන්න පුළුවන් ඒ විමසුන් වලට නිජින්ද වැඩ කරගන්න පුළුවන් ඒ නිසා මේ ධර්ම විචය සම්පෝෂණය වැඩ කරන වෙලාවට සාධිය සූරයි ඇති වෙච්ච ආරමුණකට මේ වසන්නේ ඇති වෙමින් පවතින වූ අවස්ථාව දැක්කා. තවත් ඉදරාට යන තවත් තවත් ඇති වෙමින් පවතින අවස්ථාව දැක ගන්න පුළුවන්. මේක සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් මේ වෛද්‍ය ශාස්ත්‍රයේදී මේ සුව කරගන්න බැරි ලෙඩ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය. දැන් කාලේ කියනවා මේ මේ පිළිකාරුවේ ඒත් වෛරසය ඔය වගේ දේවල් තියෙනවා වෛද්‍යශීෂ්ත්‍රය තාම කිසි පිළිතුරක් මම අරගෙන නැහැ. නමුත් ඒගොල්ලෝ ගන්නවා එක විදිහක සම්‍යක් ප්‍රයත්නයක්. ඒ මොකද? ඒගොල්ලෝ කියන තාම ප්‍රතිකාර නැති වුණාට සියලුම ලෙඩු අපගේ සායනය අනුව එන්නේ කියලා. ඒ ඒක ඒකට දැනෙන ලේද පාකපත් වෙන රෝගේ අනුලගතිය ප්‍රමාණය නමුත් පුළුවන් තරම් ඒගොල්ලෝ එක්ක රෝග මේ මේ වේදනාවට මාර්ගය කරයි. ඒවලත් වේදනා පිළිසිතුව තබා ගැනීමෙන් හෝ ඒවලත් රෝග ලක්ෂණවල ප්‍රතිකාර කිරීමෙන් හෝ වෛද්‍යවරයා සහ රෝගියා අතර නඩදු සම්බන්ධය වැඩි වෙන්න පටන් ගන්නවා. හොඳට අදාළ මේ රෝගය ආපුවම අනික් රෝගවලට වෙනස් රෝග ලක්ෂණ මොනවද? මේ රෝගෙට මේ මේ මේ ජීවකු කොහොමද වැඩ කරන්නේ කියනකොට මේ සායනීය කල් යන්න යන්න යන්න අනිවාර්යයෙන්ම සිදුවෙන දෙයක් තමයි උදේට මේ රෝගය එච්චර දරුණු වෙන්නේ නැති යාන රෝග ඇති රෝගීන් මෙතෙන් දෙන්න පටන් ගන්නවා. ඒකේ ජනවිඥානය තුල අවබෝධයක් ඇති වෙනවා. පිළිකා රෝගීන් සඳහා අටවල් වාක්‍ය වෙනකම් කරනවා. එතකොට පිළිකාට කිච්චිච්චත්තු සමාජාට පරීක්ෂණ මහදිනවා. අන්න එදාට දස්තරතුමාට මෛත්‍රීවරයට විශේෂ අවස්ථාවක් හම් වෙනවා. වෙනදාට වඩා රෝග අනබහල නොවු යන්තමට ඇතිවෙන රෝගීන් තමයි. අන්නේ ජීවිතය විශ්ේ ප්‍රතිකාර සාමාන්‍ය ක්‍රියාත්මක වෙනවා. මුදතෝම පාර්ලිමේන්තු නේදවල සමීප කරනවට වඩා රෝග ලක්ෂණ ඇතිවීම පවතින. මෙන්න මේ දිගට යන්න යන්න යන්න යන්න ඉස්සරහට වෙන්නේ මොකද? මේ රෝගය හටගන්න අවස්ථාවල් වල රෝගියා මෙන්ම වෛද්‍යවරයා විරුද්ධ වෙන පටන් ගන්නවා. අන්න ඉතින් තේරෙනවා මෙන්න මේ මට්ටමට එන්නේ ඉස්සලා වුණා නම් ලෝකෙ සමීප කරන්න පුළුවන්. මෙන්න මෙතෙන් කාටවත් බැහැ. ආනි වගේ තමයි ආරෝපණක් ඇතිගෙන එනකොටම ඒක නිස්මාර වෙන්නේ ඉස්සලා. ඒකට පැහැදිලි කියන ගොරදී එක්ක ඉන්නේ ඉස්සලා කේස් එකතු වෙන්නේ ඉස්සලා අරමුණ වශයෙන් දැක්කා නම් එතකොට යමක් දැකීමෙන් ඇහිීමෙන් රසවත් නැදත් දැලීමේ හිත කෙරෙන්නේ නැතුව අර චිත්තේ නිච්චමත්න් කියන දැක්කා දැක්කා පමණ. අහුවා අහුවා පමණයි කියන මට්ටමට යන්න අරමුණ ඇති වෙනවා සහ සමගම දැක ගැනීම අවශ්‍යයි. ආනේ දැන ගැනීම වෙන්නේ මේ ධම්මවිචේ සම්බොධ්‍යංගයේ ඇත්තා වූ විමුසුන් නොවන වැඩි කර ගැනීම සඳහා යෝගාවචරය යෝනිසෝමනසිකාරය යොදවන කොටයි. මේකෙන් මේ පටලවා කියන්නේ මොකද්ද? අරමුණක් දැක්කයි කියලා කවදාකවත් හිතන්නේ නිකන් නොමම අරමුණ තාම දැක්කේ නැහැ. අර දැක්කේ බොහොම ඩිංගිත්තයි. තව ගොඩක් මේක බලන්න කියනවා කියන්නේ සෑම ඇතුළීමක්ම සෑම පිළිවීමක්ම අලුත් යෝගාවචරයක් විදිහට. නවකීක් විදිහට බලන්න. දෙවනසෝ කිව්වොත් එහෙම නැමත් දැන් සුදීම පිටවීම හොඳට තේරෙනවා. ඊගාට මම මොකද කරන්න කියලා අපහන් ඉතින් දෙම තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ හොඳටම මට වඩා ජීවිතය. හැම ඇතුළේමකම තියෙනවා ඉස්සල්ල ඇතුළේ මට වඩා සමීපව උත්සන්නව දැකබලා ගැනීමට චිත්තක්ෂණයට කලින් ඇතුළේම දැක ගැනීම අවස්ථාව. ඕනෝයනේ ඒකේ සූර භාවය මේකේ මුලට අදිනවා කියන එක අපි සාමාන්‍ය සිංහලෙන් කියන්නේ යෝනිසෝමනසිකාරය කියන අන්තිම මුලට. ඉස්සෙල්ලා අපිට අරගෙන හොදතෝම රෝග ලක්ෂණ වලින් තහවුරු වෙච්ච සුව කරගන්න බැරිවත් තමයි පිළිකාරෝගී. එහෙම නැත්නම් ඒ ස්වයංසර රෝගී. නමුත් කවදා හෝ අපිට අහුනොත් පිළිකාර හැදීගෙන කෙනෙක් ඒ වෛද්‍ය ශිෂ්‍යයෙකු ලොකු ලොකු පරීක්ෂණ පාඩපත් වෙනවා. ඒ රෝගියාට රෝගයේ සෝකිරීමේ අවස්ථාව අරණුනාට වැඩි වැඩි වෙන්න පටන් ගන්නවා. අනිත් වගේ